ආයුබෝවන්. අදත් අපි බොහොම වැදගත් මාතෘකාවක් ගැන ගැඹුරින් කතා කරන්නයි සූදානම් වෙන්නේ. අද අපි අවධානය යොමු කරමු අර චූල තණ්හා සංඛ්‍ය සූත්‍රය කියන දේශනාවට. ඔව්, ඊටාමත්ම වැදගත් සූත්‍රයක්. මේකෙදි භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳුන්ට තණ්හාව නැති කිරීමෙන් ලැබෙන විමුක්තිය ගැන සාරාංශයක් වගේ දෙනව නේද? හරියටම හරි. බොහොම කෙටි ඒත් අතිශය ගැඹුරු විග්‍රහයක්. ඊත් කතාව එතලින් නවතින්නේ නෑ නේද? මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් මේ කතාවට මැදිහත් වෙනවා. ඒකත් හරිම රසවත් සිදුවීම. ඇත්තම මේ මුළු සිදුවීම් දාමයෙන්ම ඒ කියන්නේ තණ්හාව නැති කරන මාර්ගය වගේම ඒකේ තියෙන අභියෝගයත් හොඳට පැහැදිලි වෙනවා. සක්දිවිඳු වගේ කෙනෙක්ට උනත් කොහොමද මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ? හැබැයි සමහර වෙලාවට ඒකෙන් ටිකක් පැත්තකට යන හැටිත්, ඒ කියන්නේ ප්‍රමාද වෙන හැටිත් පේනවා. ඔව් ඒක තමයි විශේෂත්වය. ඉතින් කතාව පටන් ගන්නේ සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ හමු වෙලා ප්‍රශ්නයක් අහන තැනින්. එම නේද? ඔව්. එතුමා එනවා භාග්‍යවතුන් වහන්සේ ළඟට. ඉදුමා අහන්නේ භික්ෂුවක් මේ තණ්හාව කියන එක සම්පූර්ණයෙන්ම නැති කරලා ඒ කියන්නේ කෙලෙස් වලින් මිදිලා නිවන ස්ථිර කරගෙන අර දිවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වෙන තත්වයට පත් වෙන්නේ කොහොමද කියලා. ඒක බොහොම කෙටියෙන් සාරාංශයෙන් පහදන්න කියලා. හ්ම්. ඒ ඉල්ලීමට භාග්‍යවතුන් වහන්සේ දෙන උත්තරය තමයි මේ සූත්‍රයේ හරය. උන්වහන්සේ දේශනා කරනවා භික්ෂුවකට අසන්න ලැබෙනවලු මෙහෙම දෙයක් සබ්බේ ධම්මා නාලං අභිනිවේසාය කියලා. ආ ඒ කියන්නේ ඒ කියන්නේ කිසිම ධර්මයක් කිසිම දෙයක් ස්වභාවයක් තදින් අල්ලා ගැනීමට එමත් නැත්නම් තණ්හාවෙන් බැස ගැනීමට සුදුසු නැහැ කියන එක. ඉතින් භික්ෂුවක් මේ කාරණය අහලා ඒක නුවණින් මෙනෙහි කරනකොට අන්න එතකොට එයා සියල්ල අවබෝධ කරනවා යථාර්ථය දකිනවා. හ්ම්. ඒ කියන්නේ අර අහන්නේකින් පටන් අරගෙන ඒක ගැන හිතනකොට තමයි ඇත්ත තේරෙන්නේ. ඕ. එහෙව අවබෝධ කරගත්තට පස්සේ එයා Taman විඳින දේවල් දිහා බලනවා. ඒ කියන්නේ එයාට දැනෙන සැප වේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනාවක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් දුකත් නැති සැපත් නැති මැදහත් වේදනාවක් වෙන්න පුළුවන් මේ මොන වේදනාව වින්දත් එයා ඒකේ අනිත්‍යතාවය දකිනවා. ඒ කියන්නේ ඒක ඇති වෙලා ටික වෙලාවක් තිබිලා නැති වෙලා යන ස්වභාවය. අනිච්චාවත සංඛාරා වගේ නේද? <laughs> හරියටම හරි. අනිත්‍ය බව දකිනවා. එහෙම දකිනකොට ඒ දේවල් වලට තිබ්බ ඇල්ම, ඒ කියන්නේ රාගය ටික ටික තුනී වෙනවා. ඒකට තමයි විරාගය කියන්නේ. ඇල්ම තුනී වෙලා තවදුරටත් ඒක දකිනකොට ඇල්ම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ තමයි Nirodha. අන්තිමට ඒ බැඳීමෙන් සම්පූර්ණයෙන්ම මිදෙනවා දුරු වෙනවා ඒකට කියනවා පටිනිස්සග්ගය කියලා. ඉතින් අනිත්‍යතාවය දකිනවා විරාගය දකිනවා නිරෝධය දකිනවා පටිනිස්සග්ගේ දකිනවා මේ විදිහට වාසය කරනවා හරිම පැහැදිලි ඒ කියන්නේ මේ වේදනාවන් මේ ලෝක ස්වභාවයන් අනිත්‍යයි ඒ නිසා ඒවට ඇලෙන්න දෙයක් නැහැ කියලා දැක්කම ලෝකෙ කිසිම දෙයකට බැඳෙන්න නැතුව ඇලෙන්න නැතුව ඉන්න පුරවමනවා ඔව්. එහෙම කිසි දෙයකට නොයලී නොබැඳී ඉන්නකොට එයා තුලම කෙලෙස් නැටි වෙලා යනවා. ඒකට කියන්නේ අනුපාදා පරිනිබ්බායති කියලා. තමන් තුලමයි පිරිනිවන් පාන්නේ. එතකොට එයාටම අවබෝධ වෙනවා මගේ ඉපදීම ඉවරයි. මම මේ Brahmachari ජීවිතය සම්පූර්ණ කළා. කළ යුතු දේ, ඒ කියන්නේ මාර්ගඵල අවබෝධය මම ඉෂ්ට කරගත්තා. මීට වඩා මේ සංසාරේ කරන්න දෙයක් මට ඉතුරු වෙලා නැහැ කියලා. ඔව්. කීනා ಜಾති උසිතම් Brahmachariyan කතං කරණීයං නාපරං ඉත්තත්තායති පජානාති. මේක තමයි භාග්‍යවතුන් වහන්සේ සග්දවිඳුට දුන්න අර සාරාංශය. හරිම කෙටි ඒත් සම්පූර්ණ මාර්ගියම කියවෙනවා. ඉතින් සග්දවිඳු මේක අහලා බොහොම සතුටු වෙලා වැඳලා පිටත් වෙලා යනවා. හැබැයි එතන හිටපු මහා මොග්ගල්ලාන හාමුදුරුවන්ට සැකයක් එනවා. ඔව් උන්වහන්සේට හිතෙනවා මේ සක්දෙවිඳු මේ ගැඹුරු කාරණය ඇත්තටම තේරුම් ගත්තද. එහෙම නැත්නම් මේ සතුට උනේ නිකන් බුදු කෙනෙක්ගෙන් බණපදයක් අහගන්න ලැබුණ නිසාද කියලා. ඒකත් හිතන්න පුළුවන් දෙයක් නේද? මොකද සක්දෙවිඳු කියන්නේ දිව්‍ය ලෝකේ රජුරෝ යාට ඉතින් ඔහ් සැප සම්පත් අඩුමක් නැහනේ. ඒකනේ. ඉතින් මහා මොග්ගල්ලාන හාමුදුරුවෝ කල්පනා කරනවා මම ගිහින් බලන්න ඕන සක්දෙවිඳු මේ ධර්මයේ කොයිතරම් දුරට තීරුම් අරන්ද කියලා. උන්වහන්සේ 이르දීන් ඒ කියන්නේ අර විශේෂ මානසික බලයකින් ක්ෂණයකින් අතුරුදහන් වෙලා තෞතිසා දෙවුලව පහළ වෙනවා. හරියට ඇඟ හකුළුවල දිගහරන වෙලාවක් වගේ සුළු කාලයකින්. ආශ්චර්යයක් නේද? ඔව්. ඒම දෙවුලෝට ගිහින් බලනකොට සක්දෙවිඳු ඉන්නේ දිව්‍ය සැප විඳිමින් අර තනි සුදු නෙළුම කියන උයන ගැනත් සඳහන් වෙනවා 500ක් විතර තූර්ය භාණ්ඩ වටේට වාදනය කරනවා දිව්‍ය අප්සරාවෝ පිරිවරාගෙන ඉන්නවා. ඒ කියන්නේ අර බණ අහලගේ ගමන අමදක වෙලා වගේ. අන්න ඒක තමයි මහා මොග්ගල්ලාන හාමුදුරුවෝ සක්දෙවිඳු ළඟට ගියාම සක්දෙවිඳු දැකලා පිළිගන්නවා. හැබැයි හාමුදුරුව අහනවා සක්දෙවිඳුනි භාග්‍යවතුන් වහන්සේ අර දේශනා කරපු තණ්හාව නැටි කිරීමේ විමුක්තිය ගැන සාරාංශය. ඒක මතකද? ඒක කොහොමද විස්තර කළේ කියලා. එතකොට සක්දෙවිඳු එකපාරටම උත්තර දෙන්නේ නැහැ. එයා කියනවා අනේ ස්වාමිනි මම ටිකක් කාර්යබහුල වුණා. අපිට ගොඩක් වැඩ තිබුණා. ඒක නිසා ඒක ටිකක් අමතක වුණා වගේ කියලා මග අරින්න හදනවා. අමතක වුණා කියන බුදු කෙනෙක්ගෙන් අහපු බණක්. ඔව්. ඊට පස්සේ ආ මාත්‍රකාව වෙනස් කරනවා. එයා අහනවා ස්වාමිනී මේ බලන්නකෝ මගේ වෛජයන්ත ප්‍රාසාදය මේක හරිම ලස්සනයි නේද කියලා. ආ පුරසාරම් කියන පටන් ගන්නවා. ඔව් තමන් අර අසුරයන් එක්ක යුද්ධ කරලා දිනලා ඒ ජයග්‍රහණය සමරන්න හදපු වෛජයන්ත කියන දිව්‍ය මාලිගාව ගැන වර්ණනා කරන්න ගන්නවා. ඒකේ මොනවද තියෙන්නේ කියලාත් විස්තර කරනව නේද? ටට්ටු 100ක්, ශාලා 100 ගණක්, කූටගාර 100 ගණනක්. හරිම විස්තරාත්මකව කියනවා. ඒකේ තියෙන ලස්සන ගැන ඒකේ ඉන්න දිව්‍ය අප්සරාවන් ගැන එම විස්තර කරලා මහ මොග්ගල්ලාන හාමුදුරුවන්ට ආරාධනා කරනවා. එන්න ස්වාමිනී මේ ප්‍රාසාදය බලන්න කියලා. ඒ වෙලාවේ අර දිව්‍ය අප්සරාවන් මොකද කරන්නේ? ඒ අය මහා මොග්ගල්ලාන හම්දුරුවමගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් දැක්කම තමන්ගේ ස්වාමියා වුණත් අමුතු කෙනෙක් එක්ක ඉන්න නිසා ලැජ්ජාවෙන් හෙට මෙහෙට හැංගිනෝ කියලා සඳහන් වෙනවා. හරියට ලේලි කෙනෙක් නැන්දම්ම කෙනෙක් දැක්කම හැසිරෙන විදිහට කියලා උපමාවකුත් තියෙනවා. හරිම සියුම් විස්තරයක්. ඉතින් මේ ශක්තිවිඳුගේ හැසිරීම අර ධර්මය අමතක කරලා දිව්‍ය සැප ගැන ප්‍රාසාදය ගැන වර්ණනා කරන එක දැකලා මහා මොග්ගල්ලාන හම්දුරුව හිතනවා මේ ශක්තිවිඳු හොඳම ප්‍රමාද වෙලා මේ සැප සම්පත් වලට මුලා වෙලා මම මෙයාට ටිකක් සංවේගයක් ඇති කරන්න ඕනේ කියලා. මොකද උන්වහන්සේ කරන්නේ? උන්වහන්සේ තමන්ගේ ඍදි බලෙන් තමන්ගේ පාදයේ මහපට ඇඟිල්ලෙන් අර වෛජයන්ත ප්‍රාසාදය ම්ම් කම්පා කරවනෝ මුළු ප්‍රාසාදෙම හෙල්ලෙනවා සෙලවෙනවා වෙවුලෙනවා මුළු දිව්‍ය මාලිගාවම ඕ මේ සිදුවීමෙන් සක්දෙවිඳුයි අනිත් දෙවිවරුයි අර අප්සරාවෝයි ඔක්කොම පුදුම වෙනවා ඒ වගේම ලොකු බයකටපත් වෙනවා එයාලගේ ඇඟේ ලොම් කෙලින් වෙනවා. එයාලා කවදාවත් එහෙම දෙයක් දැකලා හෝ අහලා තිබිලා නැහැ. අච්චරියං වත භෝ අභූතං වත භෝ කියලා විස්මයෙන් කෑ ගහනවා. ඒ කියන්නේ ආශ්චර්යයක්. මීට පෙර නොවු විරුදයක්. හරියටම. ඒ කම්පනියෙන් පස්සේ හැමෝම බයෙන් බලන් ඉන්නකොට මහා මොග්ගල්ලාන හාමුදුරුවෝ ආයමත් අර ප්‍රශ්නේ මහනවා. සක්දෙවිඳුනි භාග්‍යවතුන් වහන්සේ අර කෙටියෙන් වදාළ තණ්හාව නැති කිරීමෙන් ලබන විමුක්තිය ගැන දේශනාව ඒක කොහොමද කියලා. එතකොට මොකද වෙන්නේ? දැන්වත් මතක් වෙනවද? මෙදා සැරේනම් වෙනසක් තියරා. අර කම්පණය නිසා ඇතිවුණ බයත් එක්ක සංවේගයත් එක්ක සක්දෙවිඳුට අර ප්‍රමාදයෙන් නැති වෙලා එයා බොහොම සංසුන්ව ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහටම ආ ඒ කියන්නේ මුල ඉඳලම. ඔව්. මුල ඉඳලම අර සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කිසිම දෙයක් තදින් අල්ලා ගැනීමට සුදුසු නැහැ කියන තැන ඉඳලා ඊට පස්සේ ඒක අහලා අවබෝධ කරලා වේදනාවන්ගේ අනිත්‍ය බව, විරාගය, නිරෝධය, පටිනිස්සග්ගය දකිමින් වාසය කරන හැටි එහෙම ඉන්නකොට ලෝකේ කිසි දෙයකට නොබැඳී නොඇලී තමන් තුනම පිරිනිවන් පාන හැටි අන්තිමට අර කීනා ಜಾති ආදී වශයෙන් තමන්ගේ විමුක්තිය අවබෝධ කරගන්න ආකාරය දක්වා මුළු දේශනාවම පිළිවෙලට නිවැරදිව භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයටම විස්තර කරනවා අර කම්පණයෙන් පස්සේ තමයි හරියටම සිහිය ආවේ එනවා. ඔව් ඒ සිදුවීම යාට ලොකු සිහි කැඳවීමක් වුණා. මා මොග්ගල්ලාන හම්දුරෝ ඊට පස්සේ සතුටු වෙනවා ඇති නේද? ඔව් උන්වහන්සේ බොහොම සතුටු වෙනවා. හොඳයි ශක්තිවිදුනි ඔබේ ධර්මයේ හොඳින් දරාගෙන ඉන්නවා කියලා අනුමෝදන් වෙලා නැවට Tamanගේ 이르දි බලයෙන්ම මිනිස් ලෝකයට වඩිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? උන්වහන්සේ මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට දනවනවද? එච්ච සිදුවීම, ඒ කියන්නේ සක්දෙවිඳු මුලින් ප්‍රමාද වෙලා හිටපු හැටි, පස්සේ ප්‍රාසාදයේ කම්පා කරවලා සංවේගයටපත් කරවලපු හැටි, ඊට පස්සේ සක්දෙවිඳු ධර්මයේ විස්තර කරපු හැටි මේ ඔක්කොම කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒක අහගෙන ඉඳලා "ඔව් මුග්ගලාන සක්දෙවිඳු මා හමු වෙන්න ආවා ආයේ ප්‍රශ්නය ඇහුවා මම ඔය ඔබ කියන විදිහටම තමයි එයාට ඒ තණ්හාම නැති කිරීමේ විමුක්තිය ගැන සාරංශය දේශනා කළේ කියලා ඒක තහවුරු කරනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේත් මේ හැමදේම දන්නවා. සර්වඥතා ඥාණයෙන් දන්නවා. උන්වහන්සේ නැවතත් ඒ දේශනාවම ඒ සබ්බේ ධම්ම නාලං අබිනිවේසාය කියන තැන ඉඳලා අවසානයේ දක්වා මහමුග්ගලාන තෙරුන්ට දේශනා කරනවා. ඉතින් මේ මුළු සිදුවීම් මාලාවෙන්ම අපිට ගන්න තියෙන පණිවිඩය මොකද්ද? ප්‍රධානම දේ තමයි සැබෑ විමුක්තිය, සැබෑ නිවීම තියෙන්නේ බාහිර දේවල් වල කියන එක. දිව්‍ය ලෝකේ සැප සම්පත්, බලය, තනතුරු, ප්‍රාසාද මේ මොන දේ තිබුණත් ඒවා తాවකාලිකයි අනිත්‍යයි. ඒවයින් සැබෑ සැනසීමක් ලැබෙන්නේ නැහැ. සැබෑ විමුක්තිය ලැබෙන්නේ Taman විඳින හැම දෙයක් ගැනම මේ හැම ස්වභාවයක් ගැනම ඒ කියන්නේ හැම ධම්මයක් ගැනම තියෙන තණ්හාව, ඇලීම, බැඳීම ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒක සම්පූර්ණයෙන්ම අතහරින එක මුලිනුපුටා දාන එකන්. හ්ම්. ඒක හරිව පැහැදිලි. අනිත් වැදගත් කාරණේ තමයි තණ්හාව කියන එකේ බලවත්කම. ඒක කොච්චර සියුම්ව කොච්චර ප්‍රබලව අපිව අල්ලගන්නවද කියනවනම් බලන්න සක්දෙවිඳු කියන්නේ කොච්චර උසස් කෙනෙක්ද. එයා බුදු කෙනෙක්ගෙන් කෙලින්ම බණහලත්. ඒක ටික වෙලාවකින් අමතක වෙලා ආයෙත් අර දිව්‍ය සැපයට තමන්ගේ මාලිගාවට බලයට හිත ඇදිලා එනවා. ඒ කියන්නේ ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ අපි කොච්චර දැනගත්තත් ඇහුවත් ප්‍රායෝගිකව එක පවත්වාගෙන යන්න කොච්චර අමාරුද කියන එක නේද? සමහර වෙලාවට හරියට සක් දෙවින්දුට වුණා වගේ ඒ සිහිය නැවත ගන්න අර වැරදි පාරෙන් හරි පාරට එන්න මහා මොග්ගලාන හාමුදුරුව වගේ කෙනෙක්ගෙන් යම්කිසි කම්පනයක් එහෙම නැත්නම් බලවත් සිහි කැඳවීමක් අවශ්‍ය වෙන්නත් පුළුවන්. ඇත්තමයි. ඒක අපේ ජීවිතවලටත් ගොඩක් අදාළයි වගේ මට හිතෙන්නේ. අපි දිව්‍ය සැප ගැන නෙමෙයි කතා කරන්නේ. ඒත් අපේ මේ එදිනදා ජීවිතේ. අපි නොදැනුවත්වම කොච්චර දේවල් වලට ඇලිලා බැඳිලා ඉන්නවද? සමහර විට පොඩි පොඩි දේවල් වෙන්න පුරුවා. අපි අගය කරන වස්තුවක්, කෙනෙක් කියපු වචනයක්, අපිට ලැබෙන ප්‍රශංසාවක්, එහෙම නැත්නම් අපි අකමැති දෙයක්, මේ හැම දෙයකම අපි කොහේ හරි තැනක තදින් අල්ලගෙන ඉන්නව නේද? ඕ, ඒ සියුම් බැඳීම් තමයි අපේ දුකට හේතුව අපේ විමුක්තියට බාධාව. ඉතින් මේ චූල තණ්හා සංඛ්‍ය සූත්‍රයේ කතාවක්. විශේෂයෙන්ම සක්දවින්දුගේ අර අත්දැකීම අපිට හොඳටම මතක් කරලා දෙනවා අපේ ඇතුළෙත් ක්‍රියාත්මක වෙන මේ තණ්හාවේ ස්වභාවය ගැන. ඒ වගේ මේකේ මිදෙන මාර්ගයත්. ඒ ගැන නිතරම සීයෙන් ඉන්න එක, Taman අල්ලගෙන ඉන්න දේවල් මොනවද කියලා නුවණින් විමසලා බලන එක තමයි වැදගත්. ඇත්තරම මේ ගැන හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරමින් තමයි අද අපි මේ සාකච්ඡාව අවසන් කරන්නේ. බොහොම ස්තුතියි මේ වටිනා විග්‍රහයට. ඔබටත් බොහොම ස්තුතියි